ධර්මානුශාසනාව කරුණාපිනිනුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්ම මාහිමිපාණන් වහන්සේ විසිනි Thank you. තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ අතීතානාගත පච්චුප්පන්නානං ධම්මානං සංකිටිත්වා අවත්ථානේ පඤ්ඤා සම්මසනේ ඥානන්ති සතිවර පූජනීය මහින්කානන් වහන්සේගෙන් අවසරය තුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ සරුවක් රාජෝත්තමයන් වහන්සේගේ సంతානයේ විද්‍යමාන වන ඒ සත්‍යක ඥානයන් අතුරින් පස්වන්න වූ සම්මාසන ඥාන මාත්‍රකාවයි මේ කියන්නේ. අතීතානාගත පච්චොක්ඛන්නානං ධම්මානං සංකිතිත්වා වවත්තානේ පඤ්ඤා සම්මසනේ ඥානං අතීතෝද අනාගතෝද වර්තමානෝද නාම රූප ධර්මයන් සංක්ෂේප කොට ඉදු කොට හකුළුවා සම්පින්දනේ කොට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සම්වර්ෂණය කිරීමේ ප්‍රඥාව සම්වර්ෂණ ඥානයයි. මේ සූත්‍ර පාඨ දෙකේ තේරුම. පිළිවෙලින් පැවැත්වෙන විපස්සනා භාවනාවට ඒකාදාල ධර්මානුශාසනයට සම්බන්ධවයි මේ සූත්‍ර පාඨේ මාතෘකා කරන්න යෙදුණු. සම්වර්ෂණ ඥානය නාම රූප පරිච්ඡේදයට අනුකූලව සත්‍ය පරිග්‍රහ ඥානයට අනන්තරව සිද්ධ කටයුතු අවස්ථාවක්. මේ සම්මාසන ඥානය ඒ කියන්නේ නාම රූප ධර්මයන් සියල්ලම දැකගත් යෝගාවචරයේ නාම රූපයන්ගේ ලක්ෂණ රස පච්චපාඨාන පදස්ථාන සහිතවම රූප පරිග්‍රහණය නාම පරිග්‍රහණය රූප අවස්ථානේ නාම අවස්ථානයේ සම්පූර්ණ කලයින් පසුව හේතුඵල සම්බන්ධතාව වන සති පරිග්‍රහ ඥානය උපදවා ගන්න. සති පරිග්‍රහ ඥානයේ අතීතෝද අනාගතෝද වර්තමානෝද නාම රූපයන්ගේ හේතුඵල සම්බන්ධතාව අවිද්‍යා සංස්කාර සංහා උපාදාන කර්ම භව කියන මේ ධර්මතාවන්ගේ සම්බන්ධතාවෙනුත් අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සනාතන පස්ස වේදනා සංහා උපාදාන භව ජාති ජරා මරණ කියන මේ අනුපිළිවෙලෙන් පවත්නා වූ පටිච්ච සමුප්පාද ක්‍රමයේ හොඳින් තේරුම් ගත්තට පස්සේ ඒ අතීතනාගත වර්තමාන වූද ආධ්‍යාත්මික බාහිර වූද ඕලාරික සූක්ෂම වූද හේන ප්‍රණීත වූද දුර සංකික වූද සියලුම රූප කොටා සහ නාම කොටාසයන් සම්මර්ෂණය කරන්න සමර්ථ වෙනවා. මේ අවස්ථාව බොහොම ගැඹුරුයි, ඒකම බොහොම විස්තීර්ණයි. බොහොම පළල්ලු අවස්ථාවක්. මේ සම්මර්ෂණ අවස්ථාවේදී යෝගාවචරයට විශාල ප්‍රමාණයක සම්මර්ෂණ භූමියක් තියෙනවා. ඒ සම්මර්ෂණ භූමියට විසුද්ධි මාර්ගයේ පටිසම්භිදා මග්ගපාළියෙහි දැක්වෙනවා කරුණු 201ක්. 201ක් කරුණු අනුව එකක් ගානේ මේ සම්මර්ෂණය කරන්ට උපදෙස් ලැබිලා තියෙනවා. එතකොට මේ 201ක් පදයතා වූ සම්මර්ෂණ භූමියේහි මේ වචන තුනක් කියවුණ අතීතානාගත පච්චුප්පන්නානං ධම්මානං කියලා. අතීතානාගත වර්තමාන ධර්මයක්. එතකොට අතීත අනාගත වර්තමාන ධර්මයන් වශයෙන් සමත භාවනා යෝගී යෝගාවචරය විසින් තමාගේ සමාධි ආලෝකයෙන් කසින ආලෝකයෙන් වර්තමාන රූප නාම සියල්ල දැකගෙන අතීතය දක්වා හිත ගෙදෙව්වා මේ භවයෙහි ප්‍රතිසන්දි නාම රූප දක්වා ඊට పూర్ව භවයෙහි ප්‍රතිසන්දි මේ චුතියේ පටන් ප්‍රතිසන්දිය දක්වා ඉන් එහාට ආත්මා පරම්පරාවක් සැතපිරිසින් ආත්මා පහක් පමණවත් දැකගත නොහැකි. ඒ අතීත කාලයේ සියලුම නාම රූප සංතතිය සියලුවලින් අවබෝධ කරගත වෙනවා. ඊළඟට අනාගතයට යොමු කළ අදපටන් මේ ජීවිතයේ අන්තිම ත්‍ෘතිය දක්වා ත්‍ෘතියෙන් අනතුරුව මතු ලැබෙන ආත්භාවයේ ප්‍රතිසන්දි නාම රූපේනොත් දීහාකාත්මා පරම්පරා කීපයකුත් දැක්ගත්තා නම් ඒ යෝගාවචරය හේතුඵල සම්බන්ධතාව හොඳින් දැකගත්තා වූ කෙනෙක් බවට පත් වෙනවා. ඒ විදිහට අතීතානාගත වර්තමාන තුන් කාලයට ඇති නාම සියල්ල, රූප ධර්ම සියල්ල තේරුම් ගත්තාම ඒක සංක්ෂේප කරමින් සම්පින්දණය කරමින් <clears throat> විදර්ශනාවට ලංවනවා. ඒකයි සම්මාර්ථන ඥානය. අති යන්තිංච රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුඛමං වා හීනං වා පනීතං වා යන් දුරේ සම්තිකේවා සබ්බං රූපං අනිච්චං භයත්තේ සබ්බං රූපං දුක්ඛං භයත්තේ සබ්බං රූපං අනත්තා අසාරකත්තේ සබ්බං රූපං අනිච්ඡං සංකතං පටිච්ච සමුප්පන්නං භය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං කියන මේ අර්ථයට අනුරූපව තමන්ගේ වශයෙන් ඒක අනුපස්සනා කරන්නට තියෙනවා. සම්මර්ෂණය කරන්නට තියෙනවා. එතකොට රූපයක් අපි ගත්තාම ඒ රූපයේ වර්තමාන අවස්ථාවක් ඒ රූපයේ අතීත පරම්පරාවක් අනාගත පරම්පරාවක් සියල්ල සම්පින්දනය කරන හැටි කොටස් 11කට මෙතන දැක්වෙනවා. මේ සූත්‍ර පාඨය විභංග පාළියේ ඛණ්ඩ විභංගයේ දැක්වෙන පාඨයක්. එතකොට මෙහිදී අතීත රූප අනාගත රූප වර්තමාන රූප කියලා කාල වශයෙන් ත්‍රිකයයි. ඒකම අජ්ජත් රූප බහිද්ධා රූප කියලා අජ්ජත් දුකයයි. ඕලාරික රූප සූක්ෂම රූප කියලා අවදාරික සූක්ෂම දුකයයි. හීන රූප ප්‍රණීත රූප කියලා හීන ප්‍රණීත දුකයයි. දුර රූප සංතිකේ රූප කියලා දුර සංතික දුකයයි. දුක වශයෙන් මෙතන තියෙනවා පහක් කියන්නේ 10ක් මේ දුක වශයෙන් 4යි එතකොට එතන 8යි ත්‍රික වශයෙන් 1යි 11යි. මේ කියන රූප කොටස් එකක් ගානේ යෝගාවචරය සම්වර්ෂණය කළ යුතු වෙනවා. එතකොට මේ රූපයන් දැන් තමාගේ සමාධි ආලෝකයෙන් රූප කලාපයක් දිහාවට හැරිලා බලනකොට ඒ රූප කලාප බින්දෙන බින්දෙන බින්දෙන හැටි දකින්න පුළුවන්. ඒ දකිනකොට අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි මෙනෙහි කරනවා. ඒ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන තුන එකවරට මෙනෙහි කළාට ඇතිෙන්නේ නැහැ. ගැටෙන්නේ එකක්. ඒක නිසා එකක් මෙනෙහි කරනවා නිට්ටයයි අනිත්‍යයි අනිත්‍යයි. යම් හේතුන් දුක්ඛ ලක්ෂණය වැටුණා නම් පමණ දුකයි දුකයි දුකයි දුකයි. ඒ වගේම අනාත්ම ලක්ෂණය වැටහිච්ච අවස්ථාවක අනාත්තයි අනාත්තයි අනාත්තයි. ඒක මාරුවෙන් මාරුවට බලන්නට ඕනේ. ඒ රූප කලාපයේ විඳීම දකිනකොට ඒ විඳීමේදී අනිත්‍යයත්‍ය වාරයක් දෙකක් මෙනෙහි කොට නැවත දුකයි කියලා මෙනෙහි කරන ඕම යනකොට යම් කිසි කාරණයකින් තමාට වඩාත්ම පැහැදිලි ලක්ෂණේ තේරුම් ගන්න පුළුවන් වුණා නම් ඒක තමයි ඊට පස්සේ දිගට වඩන්නේ. අන්නේ විදිහට රූප කලාපයක් ගානේ අනිත්‍ය දුක්ඛ අනාත්ම සම්මාසනය කරනවා. ඒ වගේම අනිච්ඡං සංකතං පටිච්ච සමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං කියන මේ පද හතක් මෙතන සඳහන් වෙනවා. ඒ සත්‍ය පදයෙන් කියවෙන්නේම අනිත්‍ය ලක්ෂණයයි. ඒ කියන්නේ අනිච්ඡං කියන්නේ අනිත්‍ය. සංකතං කියන්නේ අනිත්‍ය. පටිච්ච සමුප්පන්නං කියන්නේ අනිත්‍යයි. කාය ධම්මං කියන්නේ අනිත්‍යයි, වාය ධම්මං කියන්නේ අනිත්‍යයි, විරාග ධම්මං කියන්නේ අනිත්‍යයි, නිරෝධ ධම්මං කියන්නේ අනිත්‍යයි. වචන වශයෙන් හතක් වුණාට අර්ථ වශයෙන් එකයි. එතකොට අනිත්‍ය ලක්ෂණය සත් ආකාරයක මෙතන හැඳුන්වනවා. ඒ සමහර තැනක සත්‍යානුපස්සනා කියලා කියනවා. නමුත් ඒක පද හතෙන් ගියේ වෙන එකම ලක්ෂණයයි. එතකොට මෙන්න මේ වාගේ අර චක්කු දසක, සෝත දසක, ඝාන දසක, ජීවා දසක, කාය දසක, වස්තු දසක, භාව දසක, දසක කලාප හතක්. ඒ වගේම ජීවිත නලක, කර්මජ රූපක ඒ වගේම චිත්තජ රූප, දිල්කජ රූප, ආහාරජ රූප, ඒ රූප කලාප එකක් ගානේම අර අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය අනුව සම්මර්ෂණය කරනවා. එතකොට අතීතයට හිත යොදලා ඒ අතීත රූප කොටසක් ඔය වගේම ත්‍රිලක්ෂණයට හරවනවා. අනාගතයට හිත යොදලා අනාගතයත් මේ වගේ සම්මර්ෂණය කරනවා. මේම අතීත අනාගත වර්තමාන රූපයන් දකිනකොට අවුල් ඕදාරික අවදාරික රූප, සූක්ෂම රූප, අජ්ජත් රූප, බහිද්ධා රූප, එවාගෙම හීන රූප, ප්‍රණීත රූප, දුර රූප, සම්තිකේ රූප මේ සියල්ලත් වෙන වෙනම දකින්න පුළුවන්. හැබැයි මේ සියල්ලම නොදක්ව කියලා සම්මාසනයේද බාධාවක් නැහැ. සියල්ල දකිනවා නම් සම්මාසනයේ පරිපූර්ණයි. ඒ වගේම ඒ රූප කොටසයන් හිතේනවා රූප සත්‍යක විදර්ශනාව කියන අවස්ථාවක්. රූප සත්‍යක විදර්ශනාව. ඒ කියන්නේ මේ රූප කොටස ආකාර හතකින් විදර්ශනාවට නංගවම. ඒක සම්මර්ෂණයට අවශ්‍ය දෙයක්. ඒ කියන්නේ ආදාන නික්කේපනතු වයෝවුද්ධත්ත ගාමිතු ආහාරතෝච උතුතෝ කම්මතෝචාපි චිත්තතෝ ධම්මතා රූපසූචේව සත්ත්ව රූප විපස්සනා ආදාන නික්කේපන වශයෙන් වය උද්දත් ගාමී වශයෙන් ආහාරමේ වශයෙන් වශයෙන් තිරතුමේ වශයෙන් කර්මජ වශයෙන් චිත්තජ වශයෙන් හා ධර්මතා රූප වශයෙන් කියන සත් ආකාරයකින් මේ රූප සම්මර්ෂණය කරන්න නියම කළා තියෙනවා. ඒ කියන්නේ අතීත අනාගත වර්තමාන තුන් කාලිය මේකට අයිති වෙනවා. ආදාන නික්කේපනතෝ කියන්නේ මුල් ප්‍රතිසන්දි නාම රූපයන්ගේ පටන් චුති නාම රූපය දක්වා එක ජීවිතයකට ඇතුළත් වෙන රූප සියල්ලම විදර්ශනාට ගන්න. ඒ කියන්නේ ප්‍රතිසන්දි අවස්ථාවේ අපි නුවණින් මෙනෙහි කරන්නට ඕනේ නුවණින් බලා ගන්නට ඕනේ තමාගේ කසින ආලෝකයේ විහිදුවන නිදර්ශනාව කරන්නට ඕන අර මාත්‍රු කුක්ෂයේහි පළමුවෙනි කලන රූප අවස්ථාව. මේ කරණ රූප අවස්ථාව රූප කලාප තුනකින් සම්පූර්ණයි රූපාස වශයෙන් 30යි කාය දශක භව දශක වස්තු දශක මේ දශක කලාප තුන අනු ඊට පස්සේ ඒ කලාපයෙහි කලාපය ප්‍රතිසන්දි චිත්‍යා උත්පාදක්ෂණේ උපන්න රූප කලාප තුනයි ප්‍රතිසන්දි චිත්‍යාගේ පිටික්ෂණේ රූප කලාප තුනයි ප්‍රතිසන්දි චිත්‍යාගේ භංගක්ෂණේ රූප කලාප තුනයි මේම චිත්තක්ෂණයකට වාර 3ක් බැගින් දෙතනි සිතක උත්පාදක්ෂණ තිතික්ෂණ භංගක්ෂණ කියන කුඩා චිත්තක්ෂණයක් ගානේ මේ රූප પરම්පරාව ඉපදී ඉපදී පැවතුණා. එයින් පළමුවෙනි ප්‍රතිසන්දි පිට්ඨාගේ උත්පාදක්ෂණයේ උපන්නා වූ රූප කලාප තුන 17 වෙනි රූප කලාප මේ චිත්තයගේ 17 වෙනි චිත්තයගේ උත්පාදස්සන අවස්ථාවෙන් ඉස්සෙම බිඳිලා යනවා. ඒ කියන්නේ ඒ ඒ ප්‍රතිසන්දිච්චිත්තේ පටන් ගණන් ගත්තොත් ඒ ප්‍රතිසන්දිච්චිත්තේ එකක් කොට ඊට පස්සේ භලාංග සිත් 6ක් 16ක් කොට ගත්තොත් ඒ චිත්තසන 17 භංග අවස්ථාවේදී අර ප්‍රතිසන්දිච්චිත්තසනේ හටගත් රූපට ඉදින්දලා යනවා. ඔය විදිහට චිත්තසන 17න් 17ට ඒ කර්මගේ රූප ඔක්කොම පිළිදෙනවා. සිතෝර චිත්තයාගේ සෙන තුනට රූප කලාප දෙකින්ම ඒ කර්මදි රූප හට ගන්නවා ඒ වගේම චිත්තසන 17න් 14 දිඳිලා යනවා මේ විදිහට මරණාන්තය දක්වා දැන් මරණයේ චුති චිත්තය යම් වෙලාවකද ඊට චිත්තසන 17ක් දක්වාම මේ කර්මදි රූප පරම්පරාව උපදිනවා 17 වෙනි චිත්තසනෙන් එහාට ඒ කියන්නේ චුති චිත්තයට තව 16යි ඉතුරු තියෙන්නේ නම් ඉන් එහාට කර්මජ රූපයන් හට නැගෙන යනවා චුතිචිත්‍යාගේ බංගක්ෂණය වෙනකොට සියලුම කර්මජ රූපයන් දිගීමටපත් වෙනවා. මෙම ඒ චුතිචිත්‍යාගේ අවස්ථාව දක්වාම උපනුපන්නා වූ රූප කලාප චිත්තසන 17න් 14 දිඳලා යනවා. එතකොට ඒ විදිහට එක භවයකට අයත් වූ රූප කලාප ඊළඟ අනන්ත භවයට එක රූපයක්වත් ගමන් කරන්නේ නැහැ. මේ භවය ඇතුළතදීම වෙනස් වේ බිඳි බිඳි බිඳි බිඳි යනවා කියන එක සම්මාසනය කරනවා. මේක නුවණින් සැලකීමේද කියනවා ආදාන නික්කේපන වශයෙන් රූප විදර්ශනාව රූප සම්මර්ෂණය. ඊට වඩා උද්දත්ත ගාමිනී වශයෙන් රූප සම්මර්ෂණය ඊට වඩා බොහෝම පැතිරිච්ච අවස්ථාවක්. ලොකු මාත්‍රකාවක්. වයෝ බුද්ධත්ත ගාමිතෝ කියන්නේ ආයුෂ අවුරුදු 100කට පරිච්ඡේද කරගත්තා නම් සියක් වසරක් ජීවත් වෙන උගේ ජීවිතය ඒ සියක් වසර කොටස් වලට බෙද බෙදා බලනවා. ඒ සියක් වසර කොටස් තුනකට බෙදෙනවා ප්‍රථම වයස, මධ්‍යම වයස, පස්චිම වයස. ප්‍රථම වයසට අවුරුදු 30 33යි, මධ්‍යම වයසට අවුරුදු 34යි, පස්චිම වයසට අවුරුදු 33යි සියල්ල 100යි. එතකොට ප්‍රථම වයසේ රූප කලාප කිසිවක් මධ්‍යම වයසට යන්නේ නැහැ. මධ්‍යම වාසයේ රූප කලාප පස්චිම වාසයට යන්නේ නැහැ කියලා ඒ වාස් තුන අනුව රූපයන්ගේ බිඳීම මෙනෙහි කරනවා. මේක වයෝ උද්දත් ගාමිනි. එතකොට එතෙන්දී රූපයන්ගේ බිඳීමේදී බිඳෙන ස්වභාවයේදී අනිත්‍ය ලක්ෂණයයි දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය තුන වෙන වෙනම සම්මර්ෂණය කරනවා. නැවත ඒ සියක් වසර කොටස් 10කට බෙදා ගන්නවා. දශක වශයෙන් මන්ද දශකය, ක්‍රීඩා දශකය, වර්ණ දශකය, බල දශකය, ප්‍රඥා දශකය, ආයන දශකය, සම්භාර දශකය, ප්‍රවංක දශකය, මෝමෝහ දශකය, සයන දශකය කියලා. මේ කොටස් 10ට බෙදාගෙන ඒ 10ම වෙන වෙනම සම්මර්ෂණය කරනවා. මන්ද දශක දසවර්ෂයේදී හටගන්න රූප, ක්‍රීඩා දශකයට යන්නේ නැතු එතනම බිඳි බිඳි යනවා නිත්‍යයි. ඇති වෙන්නේ නැති වෙන දෙකෙන් පෙළෙනවා දුකයි කැමැතිසේ නොකෙති යනවා අනාත්මයි ත්‍රිලක්ෂණයට හරවන. ඔය වගේ දසක වශයෙන් කොටස් 10ට බෙදාගෙන රූපයන්ගේ අනිච්ච දුක්ඛ අනාත්ම සම්මර්ෂණය කරනවා. ඒකත් වය උද්දත්ත ගාමිනී සම්මර්ෂණයයි. නැවත වර්ෂ පහෙන් පහට කොටස් 20කට බෙදා ගන්නවා සියක් වශයෙන් එතකොට මුල් වර්ෂ පහේදී හටගත් රූප දෙවෙනි වර්ෂ පහට නොපැමිණ එහෙම බින්දි බින්දි ගිය අනිච්චය දුක්ඛය අනාත්මය කියලා මෙනෙහි කරනවා. මේම 20 වාරයකට බෙදා ගන්නවා සියක් වත. නැවත අවුරුදු 3න් තුනට බෙදා ගන්නවා. ඒ කියන්නේ වාර 33කට. නැවත අවුරුදු දෙකෙන් දෙකට බෙදා ගන්නවා. වාර 50කට. අවුරුදු 100 වාර 50කට බෙදා ගන්නවා. නැවත අවුරුද්දෙන් අවුරුද්ද බෙදා ගන්නවා සියක් වරකට. නැවත මාස 6න් 6ට බෙදා ගන්නවා. නැවත තුන් ඍතුවට බෙදා ගන්නවා. ඒ කියන්නේ කවුරුද්දක් කොටස් තුනකට බෙදා ගන්නවා. හේමන්ති ඍතුව, ගිම්හානි ඍතුව, වස්සානි ඍතුව කියලා මාස 4 4. මේ මාස 4 ගිම්හානි ඍතුවේ අටගත් රූප වස්සානි ඍතුවේ නොවන එහිම බිඳි බිඳි ගිය අනිච්චය දුක්ඛය අනාත්මය මෙනෙහි කරනවා. ඊළඟට නැවත ඍතු 6කට බෙදා ගන්නවා. හේමන්තය හේමන්ත සිසිර කියන දෙකට ගිම්හානය වසන්ත ගිම්හාන වශයෙන් වස්සානය වස්සාන සරද වශයෙන් කොටස් හයකට බෙදා ගන්නවා මේ කොටස් හයකට බෙදාගෙන මාස දෙකෙන් දෙකට සූප සම්මර්ෂණය කරනවා නැවත මාසික මාසයක් දෙකින් බෙදා ගන්නවා නැවත අට මාසයකට බෙදා ගන්නවා නැවත ඒක දවසකට බෙදා ගන්නවා ඒ දවල් රාත්‍රී කාලයයි දවල් කාලයයි කියලා බෙදා ගන්න. රාත්‍රී කාලයේ පැවති රූප දවල් කාලයට නොපමණ බිඳි බිඳි යනවා. දවල් කාලේ රූප රාත්‍රී කාලයට නොපමණ බිඳි බිඳි යනවා. ඒ විදිහට දිවා රාත්‍රී දෙක වශයෙන් බෙදා ගන්න. නැවත දවස් 6කට බෙදා ගන්නවා. දවසේ දවල් කාලයේ කොටස් තුනයි. ඒ කියන්නේ උදේවරුව, මධ්‍යාහ්නය, සායන්හය. රාත්‍රිය පූර්ව යාම, මධ්‍යම යාම, පස්චිම යාම. මේ කියන කොටස් තුනට බෙදාගෙන උදාසන දේවරුවේ පවත්නා රූප මධ්‍යාඥයට නොපෙනෙහි බින්දි බින්දි යන මධ්‍යාඥයේ රූප සාරඥයට නොපෙනෙහි බින්දි බින්දි යන ඔය විදිහට පූර්ව යාමේ රූප මධ්‍යම යාමේ නොපෙනෙහි බින්දි බින්දි යන මධ්‍යම යාමේ රූප පස්චම යාමේ නොපෙනෙහි බින්දි බින්දි යන පස්චම යාමේ රූපේ නැවත පූර්වාඥයට නොපෙනෙහි බින්දි බින්දි යන ඔය විදිහට දාස කොටස් හයකට බෙදා ගන්න. තවත් දුරට තමාගේ අභික්‍රමන ප්‍රතික්‍රමන ආලෝකන විලෝකන සම්මිංජන ප්‍රසාරණ කියන මේ එකක් ගානේම රූප විදීමේ විදීම මෙහි කරනවා අභික්‍රම කියන්නේ ඉදිරියට යාමේදී පහළ වන රූප ආපසු හැරීමේදී නොපමින ඉහළින් දිනි බිඳී යන ඒ වගේම ඉදිරි බැලීමේදී පැවති රූප ආපසු බැලීමේදී බැලීම දක්වා නොපමින හිමින් දිනි බිඳී යනවා ඒ වගේම අසක් පයක් නැමීමේදී පවත්න රූප දිගහැරීම දක්වා නොපමණ බිඳි බිඳි යන. දිගහැරීමේදී පවති රූප නැමීම දක්වා නොපමණ බිඳි බිඳි යන. එවාගේම සිවුරු පිළිකරාදී හැඳින් පෙරවීමේදී එක එක ක්‍රියාවක් ගානේ රූප බිඳි බිඳි යන. ආහාර අනුභව කිරීමේදී එක එක භක්තියක් ගානේ රූප කලාප බිඳි බිඳි යන. මේ විදිහට අර සති සම්ප්‍රප්ත සම්පජාඤ්ඤයට ඇති කොටස් හතානුව මේ රූපයන්ගේ බිඳීම බලනවා. එවාගෙම අභික්‍රමණයේ සවද්දරට සියුම් වශයෙන් බලනවා අභික්‍රමණයේ ඉදිරියට යාමේදී පියවර දශමීමේ කොටස් 6කට බෙදා ගන්නවා. ඒ කියන්නේ උද්ධරණ, අධ්‍යාරණ, වීත්‍යාරණ, ප්‍රසජ්ජන, සංනික්කේපන, සංනිරුම්බන කියන කොටස් 6ට අනුව රූපයන් බිඳි බිඳියෙන් යාම බලනවා. ඒ කොම ආදා වය උද්දත් ගාමී වශයෙන් රූපයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම සම්මර්ෂණයයි. ඒ කියන්නේ කය ඉදිරීමේදී පහළ වෙච්ච රූප ඉදිරියට දික් කිරීමේදී දික් කිරීම දක්වන්න තමයි බිඳි බිඳි යන්නේ. ඒ වගේම ඉදිරියට යැවීමේ තියෙන රූප ඉදිරියට දික් කිරීම දක්වන්න තමයි බිඳි බිඳි යන්නේ. දික් කිරීමේදී පහළ වූ රූප පාත් කිරීම දක්වන්න තමයි බිඳි බිඳි යන්නේ. පාත් කිරීමේදී පැවති රූප කය දින සරීම දක්වන්න තමයි බිඳි බිඳි යන්නේ. එවැදීම තැබීමේදී පවත්න රූප පහද කිරීම දක්වන ප්‍රමන බිනි බිනි යනවා. ඒ විදිහට උද්ධාරණ, අතිහරණ, විචිහරණ, වස්සජන, සම්නික්ෂේපන, සම්නිරුම්බන කියන අවස්ථා හයම වෙන වෙනම රූප බිනි බිනි යන හැටි සම්වර්ෂණය කරමින් අර වයෝවෘද්ධත් ගාමිනී මාත්‍රකාවට අනුරූප විදර්ශනාව කරගන්නවා. නැවත ආහාරමය ආහාරතෝච උතුතෝ ආහාරතෝ කියන්නේ කුසගිනි අවස්ථාවේදී රූප බොහෝම අකර්මණ්‍යයි මලානිකයි කළු පාටයි දුර්වර්ණයි එවැගේම අකර්මණ්‍යයි ඒ රූප ආහාර ගැනීම දක්වන ප්‍රමෙන බිඳි බිඳි යන්නේ ආහාර ගැනීමේදී පවත්නා රූප ඒ අවස්ථාවේ බොහොම කර්මණ්‍යයි බොහොම සෞම්‍යයි බොහොම නිරෝගී බොහොම සත්‍ය සම්පන්නයි බොහොම සෞඛ්‍ය සම්පන්නයි ඒ ආහාර ගැනීමේදී ආහාරගත් විලාවිදී පහළ වූ රූප නැවත කුසගිනි අවස්ථාවට නොපමණ බිඳි බිඳි යනවා. ඒ විදිහට ආහාර ගැනීමයි කුසගිනි අවස්ථාවයි කියන දෙක අනුව ආහාරමය රූප සම්මර්ෂණය කරනවා. නැවත උතුතෝ කියවේ සීතල උණුසුම කියන අවස්ථා දෙකයි. ග්‍රීෂ්ම ඍතුවේදී පහළ වෙන රූප බොහොම කරකසයි බොහොම අව දුරු වර්ණයි එවාගේම අපර්මණ්‍යයි ගිලානිකයි මලානිකයි එවැගේම සියත ඉරිතේ පහළ වන දෝ බොහොම සෞම්‍යයි, බොහොම කර්මන්නේයි, බොහොම ශක්ති සම්පන්නයි. ඒතකොට ඒ අවස්ථා දෙකට අනුරූපයන්ගේ වෙනස් වීම සම්මර්ෂණය කරනවා. ඒ කියන්නේ ග්‍රීස්ම ඍතුවේදී උෂ්ණත්වයේ ඇති අවස්ථාවේ පහළවන රූප සීත අවස්ථාවක් නොපෙනෙහි බිඳි බිඳි යනවා. සීත අවස්ථාවේ පවත්න රූප උෂ්ණත්වයේ නොපෙනෙන බිඳි බිඳි යනවා. මේ විදිහට ඍතු වශයෙන් රූප සම්මර්ෂණය කරනවා. නාත කර්ම වශයෙන් කර්ම වශයෙන් සීකරන්නේ මෙතන වස්තු රූපයන්ගේ වශයෙන්යි. කර්මජ රූපයන් බොහෝසෙන් තේරුම් ගන්න පුළුවන් වස්තු රූපානුව. චක්ෂුද්්වාරේහි චක්ක වස්තුෙහි පවත්නා රූප 54ක් ගැන අපට කියුණා. කාය දසක, භව දසක, චක්කු දසක තුනයි, චිත්ත ජීර්කජා හාර්ජ සුද්ධාස කලාප තුනයි සියල්ල 54යි. ඒ චක්කු වස්තුවේ පහළවන රූප එකක්වත් ශෝත වස්තුවට නොපෙනෙන චක්කු වස්තුවේදීම ඇතිවන කුයන බැවින් අනිත්‍යයි දුකයි අනාත්මයි එවැගේම ශෝත වස්තුවේ රූප 54 චක්කු වස්තුවට නොපෙනෙන බින්දි බින්දි යනවා චක්ක ශෝත වස්තුවේ තියෙන රූප ගාහන වස්තුවේ රූප 54 බාහ්‍ය නොපෙනෙන බින්දි බින්දි යනවා ගාහන වස්තුවේ රූප සෝත වස්තුවට නොපමණෙහි මෙදින්දි බින්දී යනවා. සෝත මේ ගාහන වස්තුවේ රූප ජීවා වස්තුවට නොපමණෙහි මෙදින්දි බින්දී යනවා. ජීවා වස්තුවේ රූප අර ගාහන වස්තුවට නොපමණෙහි මෙදින්දි බින්දී යනවා. ජීවා වස්තුවේ රූප කාය වස්තුවට නොපමණෙහි මෙදින්දි බින්දී යනවා. කාය වස්තුවේ රූප 44යි. ඒ කාය වස්තුවට අයත රූප ජීවා වස්තුවට නොපමණෙහි මෙදින්දි බින්දී යනවා. කාය වස්තුවේ රූප හෘද වස්තු රූප බවට නොපමණෙහි මෙදින්දි බින්දී යනවා. ඒ වගේම හෘද වස්තු රූප 54යි. හෘද වස්තු රූපය චක්කු වස්තු රූප නොපෙනෙහිම බිඳි බිඳි යනවා. හෘද වස්තු රූපය කාය වස්තු රූප නොපෙනෙහිම බිඳි බිඳි යනවා. මේ විදිහට වස්තු ద్వාර වශයෙන් ගැනෙන කර්මජ රූපයන් ඒ ඒ තැනම ඒ ඒ තැනම උපදිනවා ඒ ඒ තැනම බිඳෙනවා කියන එක නුවණින් මෙනෙහි කිරීම කර්ම වශයෙන් රූපයන්ගේ සම්මර්ෂණයයි. ඊළඟට චිත්තකෝ චිත්තතෝ වශයෙන් මෙතන ගැනෙන්නේ සෝමනස දෝමනස අවස්ථාවන් අනුවයි. සොම්නසාගත සිත ඇති වෙලාවේදී රූප බොහෝම ප්‍රසන්නයි, බොහොම කර්මන්නයි, බොහොම සාන්තයි, බොහොම සෞම්‍යයි. දොම්නස් ඇති අවස්ථාවේ රූපයන් බොහොම දුර්වර්ණයි, අවලස්සනයි, ඉලානිකයි, මලානිකයි, එවාගේම කළු පාටයි, අවපාටයි. එතකොට සොම්නස් අවස්ථාවේ පැවති රූප දුම්නස් අවස්ථාවට නොපමණෙහිම බිඳි බිඳි යනවා නිත්‍ය දුක්ඛය අනාත්මයි දුම්නස් අවස්ථාවේ පැවති රූප සොම්නස් සිතක් ඇති අවස්ථාවට නොපමණෙහිම බිඳි බිඳි යනවා නිත්‍ය දුක්ඛය අනාත්මයි මේ විදිහට චිත්තයාගේ පැවැත්ම වශයෙන් වේදනාවට අනුරූපව රූප සම්මර්ෂණය කරනවා ධර්මකාරූප නම් මෙතන කියවෙන්නේ අචේතනික වස්තුව ඒ කියන්නේ ගල් ගඩොල් වැලි දැවදඬු එවාගෙම සංහිදී මුතුමැණික් ආදී දේවල් එවාගෙම තුරුලිය රුසලතා පර්වත ගංගා මුහුද මේ හැම දෙයක්ම අචේතනික වස්තු. ඒ අචේතනික වස්තුන්ගේ තේනවා රූපයන්ගේ වෙනස් වීම. ඒ අවස්ථාව තමයි ධම්මතා රූප කියන්නේ. ඉතින් ඒක කාටත් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මේ සමහර වෘක්ෂයන්ගේ දළුපත් අවස්ථාව අනුව. දැන් අශෝක කොළයක් අශෝක ගල්ලක් ගැන බැලුවොත් ඒ අශෝක ගහේ අශෝක ගහේ මුල්ම දැල්ල බොහෝම රතු පාටයි බොහෝම රතු පාටයි දහසක් දෙකක් යනකොට ඒ රතු පාට ටිකක් ලා රතු පාට බාටපත් වෙනවා තාප්පය දහසක් දෙකක් යනකොට තරමක් ලා පාටක් බාටපත් ලා කොළ පාටක් මේන ගින් ටික දහසකදී කොහොඳම කොළම කොළ පාට බාටපත් වෙනවා ඉතින් මෙහෙම ඒක ටිකෙන් ටික මෝරලා මෝරලා අවුරුද්දක් යනකොට මෙන්න ඒක අවලස්සන වෙනවා. ඒ කියන්නේ පණ්ඩු පලාස වෙනවා, දුඹුරු පාට වෙනවා. දුඹුරු පාට වෙලා ඊට පස්සේ ගිලිහි වැටෙනවා. ඉතින් මේ අවස්ථාවන් අනුව ධම්මතා රූප සම්මර්ෂණය කරනවා. ඒ කියන්නේ අශෝක දල්ලක් මුල් මවස්ථාවේ රතුම රතු කාටයි ඒක ලා රතු කාටට පැමිණෙන්නේ නැතු එහෙම විරුද්ධ වුණා. ඒ රූප කලාප ඒ රතු කාට අවස්ථාවේ රූප ලා රතු කාටනකම නිම නිරුද්ධ වුණා. ලා රතු කාට තියෙන රූප ලා නිල් කාට ලා කොළ කාට දක්වනකම නිම නිරුද්ධ වෙනවා. ලා කොළපාට ඇති රූප තද කොළපාට පත්ම වීම නිරුද්ධ වෙනවා. තද කොළපාට රූප දුරු පාට පත්ම වෙන්නේ ඉස්සර පත්යෙන් ඉස්සර නිරුද්ධ වෙනවා. දුඹුරු පාට රූප ගිලිහි වැටෙන තෙක් නොපැමිණීම නිරුද්ධ වෙනවා. ඔය විදිහට කොලයක් ගානේ මලක් ගානේ gediyak ගානේ අත්තක් ගානේ විකලක් ගානේ සම්මර්ථනය කරන්න පුළුවන්. එතකොට මේ හැම අචේතනක වස්තුවකම ඒ වෙනස් වීම සම්මාසනය කිරීමට කියන්නේ ධම්මකාරූප සම්මාසනය කියලා. දැන් මෙසේ මෙහෙම ආදාන නික්කේපන වශයෙන් වය වුද්ධත් ගාමී වශයෙන් ආහාර වශයෙන් ඍතු වශයෙන් කර්මජ වශයෙන් චිත්ත වශයෙන් ධම්මකාරූප වශයෙන් කියන සත් ආකාරයෙන් රූපයන් සම්මාසනය කරන්න සෑහෙන කලක් සෑහෙන වෙලාවක් අවශ්‍ය වෙනවා. නමුත් ඒ ඒ මෙනෙහි කිරීම යෝගාවචරයට අත්‍යවශ්‍යයි. මේක රූප සම්මර්ෂණයයි. ඔය වගේම නාම ධර්මයන්ගේ සම්මර්ෂණයක් තියෙනවා. නාම ධර්මයන්ගේ සම්මර්ෂණ ඊටත් වඩා සියුම් දෙයක්. එතකොට නාම ධර්මයන් සම්මර්ෂණය කරන යෝගාවචරය කොටස් හතකට දෙක බෙදා ගන්නවා. ඒ කියන්නේ කලාපතෝ යමකතෝ කනිකතෝ පටිපාටිතෝ දිට්ඨි උග්ඝාතනතෝ මාන සමුග්ඝාතනතෝ නිකාන්ති පරියාදන පරියාදානතෝ මේ කටු හතෙන් යෝගාවචරය නාම සම්මාසනය කරන්නට ඕනේ එහිදී දැන් රූප සියල්ලම සම්මාසනය කොට අවසානයේදී නාම ධර්මයන් සම්මාසනය කරනකොට පළමුවෙන් ගන්නේ කලාපතෝ කලාපතෝ කියන්නේ දැන් අපි මුලින්ම සම්මාසනය කරනවා වයෝද්දත්ත ගාමිනී නැත්නම් ආධාර නිත්‍ය කරන වශයෙන් ආදාන නිච්ඡේතන වශයෙන් එක වර්ෂ 100කට සීමිත වූ ජීවිතයක ප්‍රතිසන්දිය පටන් චුතිය දක්වා රූප පවත්නා රූප ඊළඟ භවයට නොපෙමින මේම නිරුද්ධ වෙනවා අනිත්‍ය දුක්ඛ යනාත්මයි කියලා සම්මර්ෂණය කළා. ඒ සම්මර්ෂණය කළ සිත තව සිතකින් සම්මර්ෂණය කරනවා. එතකොට Taman දන්නවා ඒ සිත කුමක්ද කියලා. ඒ සම්මර්ෂණය කෙලේ කාමාවචර කුසාසිතකී ඒක සෝමනස සාගත වෙන්න පුළුවන්, එක්ක උපේක්ෂා සාගත වෙන්න පුළුවන් ඥාන සම්ප්‍රයුක්ත සිතක්. එතකොට ඒ සිතේ චිත්තචෛසික ධර්ම සමන් දන්නවා. ඒ චිත්තචෛස් ධර්ම මෙන්න මේමයි කියලා සමන් දන්නවා. ඒ දැනගෙන ඒක සම්පූර්ණයෙන් විදර්ශනාට හරවනවා. මේ ආදාන නික්කේතන වශයෙන් සූප සම්මර්ථනය කළ සිතක් එයදුණු චෛසික ධර්ම 34ක් ඇතිව නැතුව යනවා අනිත්‍යයි ඇතිවෙන නැතිවෙන දෙකෙන් පෙළෙනවා දුකයි කැමැතිසේ නොකවටනා නිසා අසාර නිස්සාර නිසා නැත්තයි ඉතින් කෙලින්ම ඒ රූපේ සම්වර්ෂණය කරලා ඒ සම්මාසනය කළ සිත නැත් සිතකින් නැත් කුසල සිතකින් නැත් ඥාන සංප්‍රයුක්ත සිතකින් සම්මාසනය කරනවා මේකට කියනවා කලාපතු කලාප වශයෙන් රූප මේ නාම සම්මාසනය ඉතින් මේ විදිහට වයෝවුත්තත් ගාමිනී රූප මෙනෙහි කරලා එවැගේම ආහාරමය රූප මෙනෙහි කරලා යුතුමය රූපත් මෙනෙහි කරලා කර්මජ රූපත් මෙනෙහි කරලා චිත්තජ රූපත් මෙනෙහි කරලා ධර්මතා රූපත් මෙනෙහි කරලා ඊට අනුසුරුව එකක් ගානේම ඒ රූප විදර්ශනාව කළ සිත සිතත් එහිදෙන ඡායසික ධර්මත් සම්මර්ෂණය කරනවා මෙන්න මේ විදිහට ඒ රූපය ආවර්ජනය කරන රූපේ සම්මර්ෂණය කරලා නැවත ඒ සිත ඒ සිතත් නාම ධර්ම සම්මර්ෂණය කිරීමේ පිළිවෙලට කියනවා කලාප වශයෙන් නාම විදර්ශනාව නාම සම්මර්ෂණය ඊළඟට යමකතු යමකතු යමකතු කියන්නේ දැන් ආදාන නික්කේපන වශයෙන් රූප ටිකක් රූප කොටාසය සම්මර්ෂණය කළා ඒ රූප කොටාස සම්මර්ෂණය කරපු සිත තවත් සිතකින් සම්වර්ෂණය කරනවා. ඒ සිත තවත් සිතකින් සම්වර්ෂණය කරනවා. ඒකනේ දෙවාරයක්. අර සිත්වාර දෙකක්ම විදර්ශනාවට හරවනවා. මේක තමයි යමක වාසයෙන් නාම විදර්ශනාව හැටියට හැඳින්වෙන්නේ. එතකොට දිගටම අර රූප විදර්ශනාව දැන් කියලින් කියවනානේ ආධාර නික්කේපන වය උද්දත්ත ගාමිනී ආහාරමය උතුමය කර්මමය චිත්තමය ධර්මතාමය ඒ වාර හතේම එක එක කොටාසයක් රූප කොටාසයක් සම්මාසනය කළ හිත තවසිතකින් මෙනෙහි කරන ඒකක තවසිතකින් මෙනෙහි කරනවා මේකට කියන්නේ ඊ කලාප වශයෙන් යමක වශයෙන් යමක වශයෙන් නාම විදක් පස්වෙනි සිතේ ඒක පිළිවෙලට ඒ රූප විදර්ශනා කළ සිත අනිච්චය දුක්ඛය අනාත්මයි ඒ විදර්ශනා කළ පළවෙනි සිත අනිච්චය දුක්ඛය අනාත්මයි ඒ විදර්ශනා කළ දෙවෙනි සිත අනිච්චය දුක්ඛය අනාත්මයි ඒ දෙවෙනි සිත විදර්ශනා කළ තුන්වෙනි සිත අනිච්චය දුක්ඛය අනාත්මයි තුන්වෙනි සිතේ දර්ශනා කළ සතරවෙනි සිත අනිච්චය දුක්ඛය අනාත්මයි කියලා අර ඒ කියන්නේ චිත්තවාර හතරක්ම අනුපිළිවෙලින් නැවත සම්මාසනය කරනවා ඒකට කියන්නේ ශනික වශයෙන් ශනික වශයෙන් නාම විදර්ශනාව නාම සම්මර්ෂණය ඒ විදිහට ආධාරණික්කේපන වය උද්දත්තගාමි ආහාරමය උතුමය කර්මජ චිත්තජ ධර්මතාමය රූප කොටස හතම කියන්නේ රූප රූප සත්‍යක විදර්ශනාවේ එකක් ගානේ අවසානයේදී මේ කියන චිත්තවාර හතරක් චිත්තවාර හතරක්ම නැවත නැවත සම්මර්ෂණය කිරීමට කියනවා ශනික වශයෙන් නාම විදර්ශනාව. ඊළඟට පටිපාටිතු. පටිපාටි වශයෙන් නැවත විදර්ශනා කරන එකක් ඊට වඩා සියුම්. ඒ කියන්නේ දැන් මුලින් කියපු පිළිවෙලට රූප සත්‍ය විදර්ශනාවෙන් එකක් එකක් කළා. ආදාන නික්කේපන වශයෙන් චුතියයි ප්‍රතිසන්දියයි අතර රූප විදර්ශනා කළ සිට තව සිතකින් ඒ සිත තව සිතකින් ඒ සිත තව සිතකින් කියලා වාර 10ක් වාර 10ක්ම තේලයට තේලයට චිත්ත වාර සම්මර්ෂණය කරනවා. එතකොට 11 වෙනි සිතෙන් තමයි අවසන් වෙන්නේ. 11 වෙනි සිතෙන් 10 වෙනි සිත සම්මර්ෂණය කරනවා. මේකට කියනවා අර පටිපාටිතෝ පටිපාටි පටිවිදර්ශනාව. ඉතින් මේ විදිහට කලාප වශයෙන් යමක වශයෙන් ශනික වශයෙන් පටිපාටි වශයෙන් මේ නාම විදර්ශනාව කරලා නැවත නැවත අවස්ථාවේදී අර දික්ඛුග්ඝාතන මාන සමුග්ඝාතන නිකාන්ති පරිආදාන කියන තුනට වෙනම විදර්ශනා වගන්තයක් අවශ්‍ය නැහැ. මේවා පිළිවෙලින් මේ රූප කොටස මේ නාම කොටස විදර්ශනා කරගෙන යනකොට ඒ පුද්ගලයාට මේ සත්‍යයක් නැත, පුද්ගලයක් නැත, ආත්මයක් නැත, විදර්ශනා කරන මම කියා කෙනෙක් නැත නාම ධර්ම විසින්ම නාම ධර්මයන් රූප ධර්මයන් විදර්ශනා කරනවා කියලා මේ தත්යෙන් මුදින් වැඩි වැටෙනකොට වැටෙනකොට මානෙ ගිලියනවා මානය ගැලවි යනවා මානය තුරු වෙනවා මානෙ යටපත් වෙනවා මානෙ තුනී වෙනවා මානෙ ශක්තිය බිඳෙනවා මේක තමයි දිට්ඨි උග්ගන් දිට්ඨිය බිඳි බිඳි යනවා මානෙ බිඳි බිඳි යනවා එවැගේම නිකාන්තය කියන්නේ මේ පිළිබඳ ආසාව. ඒ කියන්නේ මේ කොම අධ්‍යස්ස බහිද්දා හැම රූපයක් හැම නාමයක් මෙන්න බිනි බිනි බිනි බිනි යනවා කියන අවබෝධය ඇති වෙනකොට අර යන් යන් දේවල්ට ආසාවක් බැඳීමක් ගැඩිකුමක් තිබුණා නම් ඒ කොම ඉවත් වෙලා යනවා. මේම දිත්‍යයි මානයයි නිකාන්තය කියන තෘෂ්ණාවයි යටපත් වෙන අවස්ථාව සිදු වෙනවා. ඒක මේ නාම සම්මාසනයේ තුලින්ම සිද්ධ වෙනවා. තවදුරට ඒක පූර්වාචාර්යයන් වහන්සේලා වෙනමම උගන්වලා තියෙනවා. දැන් මේ විදර්ශනා කරන මම කියා කෙනෙක් නැත. මේ විදර්ශනා කරන ලබන්නේ විදර්ශනා සින්මය. එනිසා මෙහි සත්‍යයක් නැත, කුජලයක් නැත, ආත්මයක් නැත, මම කියාගත යුතු කෙනෙක් නැත කියලා ඒ තුනට අනුරූපව මෙනෙහි කරනවා. ඒකෙන් කන්නාවයි, දිට්ඨියයි, මාන්නයයි තුනම බිඳී යනවා. මෙන්න මේ විදිහට සත් ආකාරයකින් නාම විදර්ශනාවකට උගන්වලා තියෙනවා. එතකොට කලාප වශයෙන්, යමක වශයෙන්, ශ්‍රණික වශයෙන්, ප්‍රතිපාඨයේ වශයෙන්, ඒ වගේම ditthi උග්ඝාතන වශයෙන්, මාන සමුග්ඝාතන වශයෙන්, නිකාන්ති පරිආදාන වශයෙන් කියන සත් ආකාරයකින් නාම සම්මාසනය කළ යුතු තියෙනවා. දැන් රූප සම්මාසනයයි නාම සම්මාසනයයි දෙක පවත්වාගෙන යෝගාවචරයට ඊ타මත්ම පැහැදිලිව තම අරමුණු කරන අරමුණු කරන රූප කලාපේනොත් නාම ධර්මයේලොත් අර නිදසුනක් තියෙනවානේ සත්කරපු කබලකට කලයක අබෑට දන්නා ජම්ම කුකුර කුකුරා යනවා ඒ වගේ මේ නාම කලාපයන්ග රූප කලාපයන්ගේ බිඳීම දකින්න පුළුවන් වෙනවා මේ බිඳීම දකිනකොට යෝගාවචරයට පුදුමාකාර ආලෝකයක් ප්‍රීතියක් පස්සන්දියක් එවැගේම ස්මෘතියක් සමාධියක් ප්‍රඥාවක් වීරියක් මේවා ඇති වෙනවා මේවා 10ක් තියෙනන උපක්ලේශ 10න් 9ක්ම අවශ්‍ය ಗುಣධර්ම. නමුත් එකක් තියෙන උපක්ලේශ. ඒ එක නිසා 10ම උපක්ලේශ හැටියට ගණනවා. ආලෝකයක් ඇති වෙනකොට ඒ ආලෝකයට ආශා කරනවා. ආලෝකයේ ආශාවක් නෙමෙයි ආලෝකයට ආශා කරන අනනිකාන්තිය. ඒ නිකාන්ත නිසා ආලෝකයේ උපක්ලේශයට අරමුණක් වුණා. ප්‍රීතිය ප්‍රීතිය කියන එක තන අකුසලයක් නෙමෙයි. නමුත් ප්‍රීතියට ආශාවක් ඇති වෙනවා. අන්න ප්‍රීතිය ආසාවට අරමුණක් වුණා, උපක්ලේශ අරමුණක් වුණා. එතකොට ඔයගේ ප්‍රීතිය, ප්‍රසද්ධිය, එවැගේම <clears throat> ස්මෘතිය, වීරිය, එවැගේම සමාධිය, එවැගේම ප්‍රඥාව, ඒ කොම විෂද ලෙස බොහොම පැහැදිලි ලෙස වැටහෙන්න ගන්නවා. එතකොට ඒ ගැන ආසාවක් එම තමයි නිකාන්තිය. එනිසා මේ දස උපක්ලේශයන්ගෙන් එකක් හරි කීපයක් හරි ආවා නම් ඒවාට මුලාවන් නැතුව නැවතෙනක ඒකක් හරවන්න ඕනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තුනට. එතකොට යෝගාවචරය නිසිමඟ තෝරා ගන්නවා. නිසිමඟ තෝරා ගැනීම නිසා ඔහුගේ නිවන් ගමන අතරමං නොවි ඍජුවම ඒකායනවම ගමන් කරන මාර්ගයක් බවට පැමිණෙනවා. මේක තමයි මාර්ගයේ අමාර්ගයේ තෝරා ගැනීමේ අවස්ථාව. කොටින්ම මේ නාමයන්ගේ රූපයන්ගේ ඇතිවීම නැතිවීම දකිනකොට ඇති වෙන උද්‍යාමයේ ඥානය නිසා ඒ උපක්ලේශයන් ජා ගන්න අවස්ථාව තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ. මේ අවස්ථාවේදී යෝගාවචරය තීරණ පරිඥාව සම්පූර්ණ කළා වෙනවා. ඒ කියන්නේ පරිඥා ක්‍රම තුනක් තියෙන විදර්ශනාවේ ඥාත පරිඥා, තීරණ පරිඥා සහ පහාන පරිඥා. ඥාත පරිඥා කියන්නේ අර නාම රූප පරිච්ඡේද ඥානයයි. නාම රූප පරිච්ඡේද ඥාන අවස්ථාව ඥාත පරිඥා. එවාගෙම නාම රූප පරිච්ඡේදය සහ ප්‍රතිපරිග්‍රහය. මේ දෙක ඥාත පරිඥා. ඊළඟට මේ උද්‍යාව්‍ය ඥාන, මේ සම්මාසන ඥානයේ ළඟට ලැබෙන උද්‍යාව්‍ය ඥානෙ. සම්මාසන ඥානයේම අවස්ථාවක් කියන්න පුළුවන් උද්‍යාව්‍ය ඥානෙයි. සම්මාසනේ නිසාමයි ඒක ලැබෙන්නේ. එතකොට ඒ සම්මාසනයයි උද්‍යාවියයි කියන අවස්ථාවේදී කියන්නේ සීගරණ පරිඥා. ඒ කියන්නේ මුලින් දැකගත්තා වූ රූප ධර්ම සියල්ලක්, නාම ධර්ම සියල්ලක් බිඳි බිඳි බිඳි බිඳි බිඳි බිඳි යන ආකාරයත් ඒ මෙනෙහි කරන මෙනෙහි කරන සිත බිඳි බිඳි යන ආකාරයත් දකිනකොට ඒ යෝගාවචරයට උද්‍යාවේ ඥානෙ පිරිසුදු වෙනවා, පැහැදිලි වෙනවා, නිවැරදි වෙනවා, විසද වෙනවා, සුවිසද වෙනවා, යහපත් වෙනවා, නිවන් මාර්ගතම යොමු වෙනවා. මේ අවස්ථාවේදී අහවල් රූපේ නිත්‍යයි, අහවල් රූපය සැපයි, අහවල් රූපය අනාත්මයි කියලා ගන්න දෙයක් නැහැ. හැම දෙයක් ගැනම අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය පෙනෙනවා. හැම නාමයක්ම අහවල් නාමයේ තමයි නිත්‍ය, අහවල් නාමයේ තමයි සැපය, අහවල් නාමයේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ. හැම නාමයක් හැම රූපයක් ගානේම අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය හොඳින් තීරණය තීරණාත්මකව අවබෝධ වෙන බැවින් ඒ අවස්ථාවට කියන තීරණ පරිඥාව කියලා. මේක සාම වැදගත් අවස්ථාවක්. ඊළඟට තමයි භංගානුපස්සනාවේ පටන් විපස්සනා ඥාන ජීවිත වැඩෙන්න තියෙන්නේ. ඒ භංගානුපස්සනාවේ පටන් සංකාරුපේක්ඛ අනුලෝම ඥානය දක්වාම වැඩෙන විපස්සනා වීතියට තමයි පහාන පරිඥා කියන්නේ. ඉන් එහාට යෝගාවචරයාට තියෙන්නේ නාම රූපයන් දැකීම නෙමෙයි. නාම රූපයන් බින්දෙන බින්දෙන හැටි දකින්නේ ඒ බින්දෙන බින්දෙන ආකාරයේ අනුව ඒ බින්දෙන නාම රූපයන් මෙනෙහි කරන ඒ ප්‍රඥාවසගත ඥානයේ සහිත සීළු නාම ධර්මයේන බින්දෙන ආකාරයෙන් මෙනෙහි කරමින් අර සමාගේ ශක්තිය සමාධි ශක්තිය විපස්සනා ඥාන ශක්තිය වර්ධනය කිරීමයි එතකොට මේ විදිහට බංගානුපස්සනා ඥානයේත පීවර තබන යෝගාවචරය විසින් මේ සම්මාසන ඥානයේ සහ උද්‍යාවේ ඥානයේ සම්පූර්ණ කළ යුතු තියෙනවා. ඒ සම්මාසන ඥානය මේ විදිහට බොහොම සංක්ෂේපයෙන් අපි කිව්වට මේකේ තියෙන පැතිරිච්චකම බොහෝම ගැඹුරුයි. මේක පැතිරිච්ච සම්මාසන අවස්ථාවක්. අර මුලින්ම සඳහන් කළානි විසුද්ධි මාර්ගයේ පරිසම්බෙදා මාර්ගයේ මේක කොටස් 201කට නංගලා තියෙනවා කියලා ඒ කොටස් 201 මොනතරම් කරුණු විස්තර වදාකින්න තියෙනවද ඒ එකක් එකක් ගානේ අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය මෙනෙහි කරනකොට කොච්චර කලක් කොච්චර වෙලාවක් අපට අවශ්‍ය වෙනවද ඒක ඉරියව්වේ සිද්ධ කරන්න බෑ දල වශයෙන් නම් පුළුවනි සියුම් වශයෙන් කරන්න මේකට බොහෝම වෙලාවක් අවශ්‍ය වෙනවා බොහෝම සූක්ෂම ලෙස බොහෝම සංවර ලෙස බොහෝම ඉවසිල්ලෙන් කළ යුතු වෙනවා එහෙම නැත්නම් යෝගාවචරයට නීරස වෙන්න පුළුවන්. නීරස නොවන හැටියට මේක රසවත් හැටියට කරන්න පුළුවන් යන්නේ එකින් එකට සමාධියෙන් යුක්ත වෙදීමිනුයි. ඒ කියන්නේ විදර්ශනාව කරගෙන යාමේ විදර්ශනාවේ සමාධිය යම්කිසි අපහසුතාවක් ඇතිනම් සමාධියට සමාපත්‍රිය සමාදින්නට ඕනේ. නිතරම අර ආයුධයකින් වැඩගන්නේකෝ ඒ ආයුධය දුර්වල වෙනකොට මෝහක අඩු වෙනකොට මෝහත් කරගන්නා වගේ තමාගේ සමතේට යොමු වෙලා සමතෙන් තමාගේ සිත නැවත මෝහත් කරගන්න ඕනේ. ඒ විදිහට කරගෙන යාමේදී යෝගාවචරය අපහසු වන්නේ නැහැ. අනික් කාරණේ දැන් මේ උගන්වන භාවනා මාර්ගයේ දැක්වෙන බොහොම සරල පිළිවෙලක්. ඒ කියන්නේ රූප වීති, නාම වීති හැටියට මේවා දකින පිළිවෙලක්. එනිසා දැන් රූප කලාප, රූප මේ දශක කලාප, අෂ්ටක කලාප, නවක කලාප ආදි වශයෙන් අපට කලාප වෙන් කරලා දීලා තියෙනවා. ඒ රූප කලාපයන්ගේ බිඳීම අපට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම චිත්තචාසකයන් පිළිබඳව සියල්ල සම්පින්දන වෙන හැටියට අපට දක්වලා තියෙනවා ප්‍රස්ථාර විදියක්. ඒ කියන්නේ මනෝද්වාරික කුසල අකුසල වීති. ඒ වගේම පංචද්වාරික කුසල අකුසල වීති. ඒ කුසල අකුසල දීපින් අනුව තමයි අපට මේ සම්මාසනය කරන්න පහසු වෙන්නේ. එතකොට යෝගාවචරයාට මහන්සි දැනෙන්නේ යෝගාවචරයාට ඕනකම තියෙන්නේ හරියට අර කුඩා දරුවෙකුට දක්ෂ ගුරුවරයෙක් යම් කෙසේ යම් කෙසේ සිටියමක් ඇඳලා පෙන්නනවා දරුවා මෙන්න මේ විදිහට මේ කාර අඳින්න මෙන්න මේ විදිහට ඉර ගහන්න මේ විදිහට මෙතන පාට කරන්න මේ විදිහට පිට තියන්න ඔය කොම ගුරුවරයා කියලා දුන්නාම ඒක බලාගෙන ඒ ශිෂ්‍යයා හොඳ ලස්සනට තමගේ පින්තූරය අඳිනවා. එහෙම නැත්නම් ක්‍රීඩාවක් උගන්වන ගුරුවරයෙකු ඒ ක්‍රීඩාව ක්‍රීඩා භූමියට පැමිණ දරුවාට කියන දරුවා මෙන්න මේ රූලේ දුවන්න මේ රූලේ දුවන අතනින් හැරෙන්න අසාල්තයට හැරෙන්න ඉතින් ඒ දරුවාට හොඳට ඇහැට පේන්න තියෙන නිසා කිසිම වැරදීමක් නැතුව ඒ නියම හැටියට උදාහරණය කරනවා ඒ වගේ දැන් අපිට මේ චිත්ත වීති, රූප වීති හොඳට පෙන්ලා දීලා තියෙනවා. මේ පෙන්ලා දීලා තියෙන රූප වීති චිත්ත වීති අනුව අපේ හිතේ සම්මාසනයේ යොදනකොට යෝගාචරයට බොහෝම පහසු වෙනවා. හැබැයි ඒ චිත්ත වීති නාම රූප වීති එකක් ගානේ සිටේ මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට අර අතීතානාගත වර්තමාන සියල්ලම අධ්‍යාත්ම බයද සියල්ලම අපට අරමුණු කරන්න පහසු වෙනවා. ඒ රූලට අනුව, ඒ පිළිවෙලට අනුව, ඒ දීපේට අනුව මෙන්න මේක නිසා අපේ මේ ප්‍රේසීලී සම්බ්‍රමචාරීන් වහන්සේලාට කරුණාවෙන් කියනවා සමහර විට මේ භාවනා කරනේද සමාත හිතෙන්න පුළුවන් මෙහෙමත් කරන්න ඕන මෙහෙමත් කරන්න ඕන මෙහෙමත් කරන්න ඕන කියලා. ඒ දෙට හිතෙන හිතට ඇති දෙන්න එපා. මේ දක්වන වීතියට අනුරූපව දක්වන කියවෙන පාට මාලාවට අනුවම කරන්න. එතකොට වරදින්නේ නැහැ. එතකොට පැටලෙන්නේ නැහැ. එතකොට අන්ධකාරයකට වැටෙන්නේ නැහැ. එතකොට අනතුරුකට වැටෙන්නේ ප්‍රශ්නයක් ගැටලුවක් එන්නේ නැහැ. එතකොට සමාධි භාවනාව හොඳට නිවැරදිව දියුණු කරගන්න පුළුවන්. විශේෂයෙන් මේ භාවනා කරන යෝගාවචරයන් කියන උපක්ලේශයක් තමයි දැන් මට පුළුවනි දැන් මට පුළුවනි කියලා හිතට ලොකුම ලොකු පුළුවන්කමක් හිතට ගන්නවා එසේ පුළුවන්කමිටද ගැනීමේදී ඔහු අසරමං වෙනවා. ඒක නිසා හැම විටම අර ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සිටගෙන උන්වහන්සේගේ මුහුණ බලාගෙන උන්වහන්සේගේ දේශනාවට අනුරූපව උන්වහන්සේගේ දේශනාවට අනුරූප උපදේශ දෙන ගුරුවරුන්ගේ වචනයට අනුරූපවම වැඩ කටයුතු කරත ඒ යෝගාවචරය අක්‍රමං වෙන්නේ නැහැ. අලව අගාධයකට වැටෙන්නේ අන්ධකාරයකට වැටෙන්නේ නැහැ. දියුණුවෙන් දියුණුවටපත් වෙනවා. ලෙස හැම විටම බුද්ධ රත්නය ගැන, ධර්ම රත්නය ගැන, සංඝ රත්නය ගැන, ආචාර්යයන් වහන්සේලා ගැන, ප්‍රතිපත්තිය ගැන පුදුමාකාර ගෞරවයකින්, භක්තියකින්, ආදරයකින්, විශ්වාසයකින් ඒ අනුවම එදෙන්ට අපි අදිෂ්ඨාන සබා ගන්නට ඕනේ. එසේ අදිෂ්ඨාන කරගන්න අතරතේ දැන් එදා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ තේසත්ති ඥානයන් අතුරෙන් හයවෙනි ඥානය ගැන මේ පස්වෙනි ඥානය ගැන මේ කියුනේ අතීතානාගත පච්චුප්පන්නානං ධම්මානං සංකිපිත්වා වවත්තානේ පඤ්ඤා සම්මසනේ ඥානං අතීතානාගත වර්තමානෝද ආධ්‍යාත්මික බාහිරෝද ඕලාරික සූක්ෂමෝද හීන ප්‍රනීතෝද දුර සංතිකෝද නාම රූප ධර්මයන් සංසේක කොට සම්පින්දනයේ කොට සම්මර්ෂණය කිරීමේ ප්‍රඥාව සම්මර්ෂණ ඥානයයි පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා උද්‍යප්ප්‍යානුපස්සනේ ඥානං එතකොට අපට නුවණට හරමුණු අරමුණු වෙන මේ වර්තමාන නාම රූපයන්ගේ වර්තමාන නාම රූපයන්ගේ බිඳීම බිඳීම දකිනවා ඒ බිඳීම දැකීමේ මෙනෙහි කිරීමට කියන උද්‍යව්‍ය ඥානය ඒ කොටස් දෙකම දැන් සංසේපින් කියුණා හැබැයි මේ කොටස් දෙක සියල්ල මෙතන පිළිදි කිරිලා කිව්වේ නැහැ නමුත් අපේ භාවනා මාර්ගයේ මේ කටු මේ වචන දෙක ප්‍රයෝජනවත් වෙනවා එනිසා අපි මෙතකින් සෑහීමකටපත් වෙමු තේලියට පාත්වාගෙන යන භාවනා මාර්ගයේ සමහර යෝගාවචරයන්ට මේ කොටස බොහොම දුරයි වගේ කියන්න පුළුවන්. ඒ මොකද ආධුනික යෝගාවචරයන් තාම සමාධි මට්ටමේම ඉන්න බැවින් විදර්ශනාට දැසගත්න දැසගත් තේ නැති බැවින් ඒක ටිකක් දුරස්තර දෙයක් බව කියන්න පුළුවන්. නමුත් කල්ැතුව මේවා දැනගෙනගෙන තිබීම සමාජ ප්‍රයෝජන වෙයි. ඒ වගේම බලාපොරොත්තු වන තැන තියාගන්නට ධෛර්යය ඇති වෙයි. එනිසා දැන් මෙතෙක් දුරට භාවනා වඩමින් සිටින යෝගාවචරයන්ටත් මේකෙන් යම්කිසි අනුසු මාත්‍රයක් හෝ ප්‍රයෝජන වෙයි. එනිසා මේ කාරණා ටික අපි කෙටියෙන් හඳුන්වන්නට බලාපොරොත්තු වුණා. දැන් වෙලා විකුත් වීගෙන බැරින් අපි මෙතකින් සෑහීමකටපත් වෙමු. අද මේ අවස්ථාවට <clears throat> පූජනීය ලොකු ස්වාමින් වහන්සේ සහභාගී වෙමින් අපට දෙයක් වූ ආශිර්වාදය ගැන අපේ හෘදයාංගම নমස්කාර පූර්වකව ගෞරවය ප්‍රදානය කරනවා. සේමාහිමියන් වහන්සේ වයෝ වෘද්ධ වැඩි ඉඳගෙන මේ තරම් ධර්මකාමීත්වයෙන් ප්‍රතිපත්තියට ලැබුණුව අනිත් හැමදෙනාට ආදර්ශමත් කටයුතු කිරීම අපට විශාල ධෛර්යයක් සේමාහිමියන් වහන්සේ රත්නත්‍රය අනුභව බලයෙන් නිරෝගී සුවය මේ ප්‍රතිපත්ති මාර්ගයේ දිනු කර ගැනීමට තමන් වහන්සේ බලාපොරොත්තු වන අධිගම බෝධි ආනය සාක්ෂාත් කර ගැනීමට රත්නත්‍රය ආශිර්වාදයෙන් ශක්තිය ලැබේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රණාමයෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ මේ භාවනානුයෝගී ප්‍රියශීලී සීලම සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ඒ සංඝ පිරිසට උපකාරී වේ සිටින පූජ්‍ය අග්ගඤ්ඤ ස්වාමින් වහන්සේ, පූජ්‍ය අරියනන්ද ස්වාමින් වහන්සේ, පූජ්‍ය කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ ආදී මේ හිතයිසී සමදෙනාට උපකාරක අනුග්‍රහක දායකකාරකාදී පින්වතුන්ට දින මහත්මයලාටත් මේ කුසලානිසංස බලයෙන් මේ බුදු ශාසනයේදී උසස්ම ප්‍රතිපත්තිමය ඵල නෙලා ගැනීමට කායික මානසික පහසු වෙන සැලසේවා එවැගේම අසනීප අපලෝපද්‍රෝ ග්‍රහ දෝෂ දුරු වී ආරක්ෂාව සිත ශාන්තිය සැලසේවා ආත්පසින් සියලු ආරක්ෂක ධර්මයන් සම්පාදනය වේවා එවැගේම ආයුෂ ආරෝග්‍ය සම්පත්තියේ සැලසේවා සමථීපස්සනා භාවනාවේ ඉදිරිය තියාගත හැකි වේවා ධ්‍යාන සමාධි සමාපatti අභිඥා බල විපස්සනා මාර්ගඵල පිළිවෙලින් ප්‍රාර්ථනීය අධිගම බෝධිආනයන් සුවසේම සාක්ෂාත් වේවා ත්‍යාති ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු දැන් මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණී කිරීමෙන් අත්පත් කරගත් කුසල සම්භාරයේ අප සෑම දිනාට දෙලොව ජයගෙන පැතු බෝධියෙන් නිවන් සුව ලබන්ට හේතු වාසනා වේවා. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ත්වං සදාති සීලේක පීඨා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සුදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා Thank you. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මත්තානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්ජන් වහන්සේ Thank you.